විඤ්ඥානය යන්න සරලව වික්‍රා කර දෙන්න. විඤ්ඥානයක් බැසගැනීමට රෝපයක් නොවැතිවූ විට විඤ්ඥානයට කුමක් සිදුවේවිද. විඤ්ඥානය කියල කාරණය කියද්දි බුදුරජන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුපාද ධර්මය ගැන කතා කරද්දි අවිද්‍යාපච්චයා සංකාර. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන අවිද්‍යාව කියැනමකක්ද චතුරාර් සත්‍යය නොදැනීම. සත්වයා සතුර චතුරාර් සත්‍යය නොදැනීම නිසා නිරේතුරුව සංස්කාර රැස් කරනවා මොනාද සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. සංස්කාර පච්චයා විඤ්ඥාන. සංස්කාරයන්ට අදාළව විඤ්ඥානය සකස් වෙන එහ එතැදි විඤ්ඥානය කියනෙමකක්ද සංස්කාර නිසා සකස් වෙන්න වූ පලය විඤ්ඥානය කියලා කියනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්දය ගැන දේශනා කරනකොට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන තැනදී එතනත් බුදුරජන් වහන්සේ සංස්කාරයන් නිසා සකස් වෙන්න වූ පලය විශේෂූ දැනීම විඤ්ඥානය කියල බුදුරන් වහන්සේ දේශනා කරනු. ඒ වගේමයි මහත්තයෝ බුදුරජන් වහන්සේ ආයිමත් දේශනා කරනවා විඤ්ඥානය කියන්නේ මැජික්කරුවෙක් කියලා. විඤ්ඥානය කියන්නේ මැජික්කරුව. විඤ්ඥානය කියන මැජික්කරුවේ කියන මොකද මොකද මැජික්කරවා මෙතන පූසෙක් තියලා ඒ පූසව රෙද්දකින් වහලා අර මැජික් යෂ්ටියෙන් යමක් කරලා රෙදිකෑල් අයින් කලාට පස්සේ මෙතන ඉන්න හාවේ. ඒ හාපප රෙදිකෑල්ලකින් වහලා යමක් කරලා ඒ රෙදිකෑල්ල අරින් කලාට පස්සේ එතන ඉන්න පරවිය. ඒවගේ බුදුරාන් වහන්සේ කියනවා මේ විඤ්ඥානය කියන මැජික්කරුවා නිරේතුරුවම අපිට මේ දුකත් සැපත් දෙකත් අතර දෝලනය කරමින් මේ බවගමන පුරා ඉස්සරහට අරං යනෝ කියලා තේරනාද. එනිසා විඤ්ඥානය කියන කාරණය පිංහතුනේ කව දාක්වත් අපිට ධර්මයක් අහලා පොතක් පතක් කියවලා සූත්‍රයක් කියවල විඤ්ඥානය කියන කාරණය අපි තේරුම් ගන්න පුළුවන්කම නැහැ. විඤ්ඥානය කියන කාරණය කවදා හෝ දවසක අපි අවබෝධයෙන්මයි හඳුනාගන්න ඕනේ කියලා බුදුරජන් වන්සේ දේශනා කරන. විඤ්ඥානය එයා යම් දවසක හඳුනා ගනිද්දි අවබෝධයෙන් හඳුනාගෙනැති බුදුරජන් වහන්සේ කියනවා එයා විඤ්ඥානය හැටියට දකින්නේ වේගයක් විතරයි. ඒ වේගය තුළ තියන්නේ හිස්භාවයක් විතරයි ඒ වේගයත් හිස්භාවයක් තුළයා දකිනවා විඤ්ඥානය කියන්නේ ගතයුතු දෙයක් නෙමේ කියන කාරණය හිස් දෙයක් කියන කාරණය. එනිසා විඤ්ඥානය කියන්නේ වර්ණයක් හැඩයක් එහෙම නැත්තං පෙනුමක් තියන දෙයක් නෙමේ විඤ්ඥානය කියලා බුදුරජන් වහන්සේ දේශනා කරන්නේ වේගයක් ඒ වේගේ තුළින් හිස්භාවයක් විතරයි. අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් විසිපහක් විතර ඉදිරියෙන් උන්වහන්සේට අරමුණු වෙලා තියෙනවා යක්ෂයෙක් ඕපපාතිකව උපත්තිය ලබනවා. යක්ෂය කෝපපාතිකව උපත්තිය ලබනවා. එතකොට ඕපපාතිකව යක්ෂයා උපත්තිය ලබනවා කියන කාරණයේදී ඒ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් පසු වෙනවා පසු වෙනකොට උන්වහන්සේට ඉදිරියෙන් මීටර් විසිපාක් ඉතර ඉදිරියෙන් අඩි හතක් වගේ ඉහලින් එක පාට්ට වේගවත් සුලියක් පහළ වෙලා තිනවා. වේගවත් සුලියක්. ඒ වේගවත් සුලිය වේගෙන් වේගෙන් වේගෙන් බ්‍රමණය වෙලා බ්‍රමණය වෙලා බ්‍රමණය වෙලා බ්‍රමණය වෙලා අර යක්ෂයාගේ රූපය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මුලින්ම අර වේගවත් සුලිය හැටියට දැක්කෙ කුමක්ද. පෙරජීවිතේ මියගියා වූ සත්වයක්ගෙන් නිකුත් වනා වූ චුතිසිතේ ප්‍රතිසන්ධි එකැන විඤ්ඥානයයි. එතකොට විඤ්ඥානය හැටියට ස්වාමීන් වහන්සේ දැක්කෙ කුමක්ද වේගයක් විතරයි. තේෙන්න්නද. ඒ වේගේ තුළ උන්වහන්සේලා දකින්නේ හිස්භාවයයි හිස්භාවය දකිද්දී උන්වහන්සේලා විඤ්ඥානය කෙරේ තියුත්තින තුෂ්නාවෙක් බැහැර වෙනවා මොකද මේක හිස් දෙයක් වේගයක් කියන කාරණය උන්වහන්සේ ද අවබෝධ කරගනි කියලා බුදුරන් වහන්සේ දේශන. එනිසා විඤ්ඥානය කියන කාරණයට කොතනකවත් විඤ්ඥානය මේ වගේ මේ වගේ හැඩයක් වර්ණයක් රුවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම කවදාහරි දවසක විඤ්ඥානය හොයන තාක්කල් අපි පැටලෙනවා කවදාහරි ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා උතුම් සම්මා ඥාන සකස් කර තැනදී අපි විඤ්ඥානයේ වේගේසා විඤ්ඥානය නිරත්තක භාවේ හඳුනාගන්න. එතෙක් අපි විඤ්ඥානය හොයනවා කියන්නේ විඤ්ඥානය තුළ සිටිමින්ම විඤ්ඥානය හොයනවායි කියන කාරණය. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න විඤ්ඥානය කියන්නේ කුමක්ද සංස්කාරයන්ගේ පලයයි විඤ්ඥානය. එච්චරයි. සංස්කාරයන්ගේ පලයයි. මේ ලෝකයේ ජීවත්වෙන මේ සෑම සත්වයක්ගේම ක්‍රියාකාරීත්වය සකස් කරන්නේ විඤ්ඥානය විසින් ඒ විඤ්ඥානය ක්‍රියාත්මක භාවය සකස් කරන්නේ කුමක් හේතුවෙන්ද සංස්කාර හේතුවේ. දැන් ඔබ හිතන්න මනුස්සෙක් ඉන්නවා. එයා දුප්පත් තැනක උපත්තිය සකස් කරගන්න. තේෙන්න්නාද දුප්පත් තැනක උපත්තිය සකස් කරගෙන එයා ළමා කාලෙ ගත කරලා තරුණ කාලෙ ගත කරලා මැදි වයසට නැත්තන් තරුණ වියට එනකොට එයා ප්‍රකෝටිපති ව්‍යාපාරිකය බවට පත්වෙනවා. නමුත් එයා ඉපදුනේ කොතනද දුප්පත් තැනක. දුප්පත් තැනක ඉපදිලා මොනවාහරි ව්‍යාපාරයක් කරලා මොකාක්හරි ශේෂත්‍රයකට යොමු වෙලා තරුණ කාලයේ මැදි වයසෙනකොට යා කෝටිපති ප්‍රකෝටිපති බවට එතන මොකක්ද මේ මෙතන වෙන්නේ. තේනල් දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ මේ මහත්තයා මේ දුප්පත් තැනක ඉපදුන මහත්තයා පෙරජීවිතේ මනුස්සෙක්. තේනවාද පෙරජීවිතයේ මනුස්සෙක් හැටියට එයා ඉපදිලා හොඳින් සිල්පද පහ රකිනෝ. හොඳින් දන් දෙනවා. තේරනාද හොඳින් දන් දෙනවා කියන්නේ එයා අප්‍රමාණ විදිහට සාංගිකදාන දෙනවා. තේරනාද සාංගික දාන දෙනවා වගේ මේ මහත්තයා ළමානිවාසවලටත් දන් දෙනවා. රෝගීන්ටත් දන් දෙනවා තිරිසන් සත්තුන්ටත් දන් දෙනවා යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා ඒ පැත්තත් එයා වඩනවා. තේනද නමුත් මේ පැත්තේ සාංගික දානත් දෙනවා. නමුත් මේ විදිහට මේ දාන දුන්නත් එයාගේ උපාදානය වැඩික් මොනදානටද අර ළමා නිවාසවලට රෝගීන්ට දෙන දානමක දේගොල්ලන්ගේ තින අහිංසක භාවය නිසා ඒගොල්ලන්ට දෙන්න අවදානයන් කරේ උපාදානය වැඩි. දැන් එක මහත්තයෙක් ඉන්නවා ඒ මහත්තයා අප්‍රමාණ විදිහට සංගික දාන දෙනවා. සංගික දාන දුන්නත් ඒ මහත්තයා ගෙදර තිරිසන් සත්තු ගොඩාක් තියාගෙන තිරිසන් සත්තුටත් දාන දෙනවා. නමුත් එයා වැඩිපුරම උපාදාන තියෙන කොතෙන්ටද. අර සතුන්ගේ තියෙන අහිංසක භාවය නිසා අර සත්තුන්ට දෙන්න උදානයට තින උපාදානය වැඩි. එතකොට දැන් අච්චර සාංගික දානය දුන්නත් අර දාන දීම නිසා යා මොකද කරන්නේ මැරෙන වෙලාවට යාට උපාදාන වෙන්නේ අර දුන්නා වූ දානයක්. කාටද? අර ළමා නිවාසවලට යාචක මහත්තුරුන්ට සිරිසන්සත්තුන්ට දුන්නා වූ දානයක්. එතකොට උපාදානය වුණේ දුර්වල කුසල් සිතක්. දුර්වල කුසල් සිතට අදාළව අන්න එයා ගිහිල්ලා දුප්පත් තැනක ඉපදෙනවා. තේරෙනවද? දැන් මොකද උනේ? අවසාන චුතිසිත, ඒ කියන්නේ විඥාණය. විඥාණය අවසාන චුතිසිතේ විඤ්ඥාණයට සකස් වනා වූ සංස්කාරය අරමුණා වූ සංස්කාරය දුර්ුවල කුසල් සංස්කාරය. ඒ දුර්ුවල කුසල් සංස්කාරයට අදාළව එයා දුප්පත් තැනක තමයි ඉපදින්. දුප්පත් තැනක ඉපදුනත් පිටිපස්සේ ශක්තිමත් කුසල් දැන් තියෙන මොනද කුසල් සාංගික දානමය කුසල් තියෙනවා. එතකොට දැම්මොකද වෙන්න මේ දරුවා දැන් අවසාන චුතිසිතට උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවය තුළ දුප්පත් තැන ඉපදුනා. නමුත් දැන් මොකද වෙන්නේ අර කුසලයට විපාක දෙන්න දැන් ඉස්සරහට එන්න කුසලය පිටිපස්සෙ තියෙනවා. තේෙන්න්නද. ඒ නිසා නිරේතුරුවම මේ දරුවාගේ විඤ්ඥානය විඤ්ඥානය කැනමොකක්ද දැනීම. ඒ විඤ්ඥානය සකස් වෙන්නේ පාසල් ගිහිල ඉගෙන ගන්න නෙමේ තේන්න දෙයාට අධ්‍යාපනය ලබන්න නෙමේ එක් ඔයාට විඤ්ඥානය දැනීම සකස් වෙන්නේ මැනික් ගරන්න යන්න ඒම නැත්තම් පේමට එකේ පොඩ්ඩක් මොකක් හරිදාල වෙන දාමක් කරන්න තේෙනද ඇයි දැන් පිටිපස්සෙ කුසලය තියෙනවා දැන් කුසලයට විපාක දෙන්න අවශ්‍ය විදියට තමයි එයාගේ දැනීම් සකස් වෙන. එනිසා එයා කවදක්වත් පින්කං කරන්න දන් දෙන්න පන්සල්ට යන්න කැමැත්තක් නැහැ. කවුරුහරි පින්කමක් කරන්නයන් කිවොත් දන් දෙන්නයන් කිවොත් එයා ඒකටන මේ යන්නේ අර පතලට ගිහිලා මැනික් ගන්න තමයි යන්නේ නැත්තම් පේමට එක වෙළදං කරන්න තමයි මොක දෙයාට පින ප්‍රශ්නයක් නෑ පිටිපස්ස පින තියෙනවා. එතකොට මෙහෙම මේ මැනික් ගරලා හරි පේමට එකේ වෙළදං කරලා හරි මෙයා එතනින් ගොඩ නැගිලා ගොඩ නැගිලා අවසානෙක් කෝටිපතිය බවට පත්වෙනවා. එතොට දැන් මොකක්ද වුණේ යා දුප්පත්තැන ඉපදුනේ කුමක් නිසාද පෙරජීවිතයේ ගොඩාක් දන්දුන්න දන්දුන්න සාංගික දාන නෙමේ උපාදානය වුණේ දුර්වල දානය. දුර්වල දානයට අදාළවයා දුප්පත් තැනක ඉපදුනා දුප්පත් තැනක ඉපදුනාත් පිටිපස්සේ කුසල් තියෙනවා ඒ සංස්කාර පච්චයා විඤ්ඥානං කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයට අදාළව එයාගේ විඤ්ඥානය සකස් වෙන්නේ කුසලයට විපාක දෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න. ඒ නිසාර ශේෂ්‍රෝල්ට යොමු වෙලා එයා අවසානයේ කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් බවට පත්වෙනවා අන්න සංස්කාරපච්චයා විඤ්ඥාන. එනම් ඔබ බලන්න ඔබලාගේ දැනීම මේ සෑම සත්වයෙක්ද සකස් වෙන දැනීම කියන කාරණය කැමැත්ත කියන කාරණය සකස් වෙන්නේ පෙර සංස්කාරයන්ගේ පලයන් නිසා. එනිසා ගිහි පිංවතුල්ලා වඩාත්ම දක්ෂවෙන්න ඕනේ අනිවාර්යෙන්ම දානේ ආනිසංස පක්ෂයේ වැඩිභාවය කුමක්ද කියලා හඳුනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයන්ගේ ශේෂ්ඨම දානයමොකක්ද සංඝ්‍යාරමුණු කරගෙන දෙන දානය. තේරනාද දැන් මේ ලෝකයේ දෙන්න පුළුවන් ශේෂ්ඨම දානය තමයි එතන බුදුරජාණන් වහන්සේත් වැඩඉන්නවා. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි මේ ලෝකෙයින දෙන්න තින ශේෂ්ඨම දානය අදහෙම දානයක් දෙන්න පුළුවන්ද මොකද අද බුදුරජන් වහන්සේ ජියමානව දෙවැනි ශේෂ්ඨ දානය තමයි එතන අනාගාමී භික්‍ෂූන් වහන්සේකුත් වැඩඉන්න. සංගේ ආරමුණු කරගෙන දන් දෙනවා. තුන්වැනි ශේෂධානය තමයි එතන සකෘදාගාමී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩඉන්නවා සංඝයාරමුණු කරගෙන දන් දෙනවා. හතරවෙනි දානය තමයි එතන සෝවාන් පලට පත්වෙච්ච භික්ෂුවක් ඉන්නවා සංඝය ආරමුණු කරගෙන දානය දෙනවා. පස්වෙනි දානය තමයි එතන සද්ධානුසාරී ධම්මානුසාරී භික්ෂුවක් ඉන්නවා ඒ භික්‍ෂුවට සංඝයාර්මු කරගෙන දන් දෙනවා. පස්වෙනි තැම තමයි සාමනේර ස්වාමීන් වහන්සට දෙන්නාව දානය. ඉන් පස්සේ තමයි ඔය පොහොයදාට සිල් සමාදං වෙලා තියන දසසීලේ අටසීලය සමාදං වෙලා තියන උපාසක පින්වතුල්ලාට පින්වතියන්ට දෙන දානේ. ඉනුත් පස්සේ තමයි පන්සිල් සමාදං වෙලා ඉන්න පින්වෙතකුට දෙන දානය. ඉනුත් පස්සෙ තමයි තෙරුවන් සරණ ගිහිල්ල ඉන්න කෙනෙකුට දෙන ඉනුත් පස්සෙ තමයි ඔය යාචක පිංහ තුල්ලාට ළමානිවාසෝල්ට රෝගීන්ට දෙන ඉනුත් පල්ලෙහා තමයි බලුකපුටන් උදෙසා දෙන බුදුරජන් වහන්සේ දේශනා කරනවා බලුකපුටන්ට දෙන්න වූ දානයත් ආනිසංස තියෙනවා කියලා. එනිසා නිරේතුරුවම මේ දානයේ ආනිසංස පක්ෂය වැඩෙන හැටි තේරුම් ගන්න. එහෙම දේශනා කල්ලා බුදුරජන් වහන්සේ දේශනා කරනවා අපිට කෞද රහතන් වහන්සේ කෞද අනාගාමී උත්තමයා කෞද සකරුදාගාමී සෝවාන් උත්තමයා කියලා අපිට හොයන්න එහෙම හොයන්න ගියොත් අපි ආයිමත එතනදි පැටලෙනවා. එනිසා බුදුරජන් වහන්සේ කියනවා කෙනෙක්ගේ අධිගමයන් හොයන්න යන්න එපා ලැබෙන ස්වාමීන් වහන්සේට සංඝ්‍යාර්මුණු කරගෙන දන් දෙෙන. ඕනෑම සාමීන් වහන්සේ නමකට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මේ දානෙ පූජා කරන්නේ කියලා දානය දීමෙන් සංඝයා කියන අර්ථයට ලැබෙන්න්නාව කුසලය ඔබට ලැබෙනවා. අනාගතයේ කාසාය කණ්ටක කියලා කෙනෙක් පහළ වෙනවා ඒ කාසාය කණ්ටකටත් දානය සංගය කල දෙන්න කියලා බුදුරජන් වහන්සේ ඒමනම් පිංහතුල්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුව පිංහතුල්ලා අප්‍රමානාකාරයෙන් සංගිකදාන දෙනවා. නමුත් ඒ සංගිකදාන දෙනවා වගේම අර වගේ රෝගීන් උදෙසා ළමානිවාස උදෙසා යාචක පිංහතුල්ලා උදෙසාත් දානයක් දෙනවා. ඒගොල්ලන්ටත් අනිවාර්යම දන්දිය යුතුයි බුදුරජන් වන්සේ දන් දෙන්න කියලා අපිට කියලතිනවා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ආනිසංස පක්ෂයෙන් වැඩිම දානයමොකක්ද සංගික වරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක චාරිකාය වඩිනකොට උන්වහන්සේලා පිටිපස්සෙන් ආහාර පුරෝගත්ත කරත්තේනවා. මොකද උන්වහන්සේලා නවතින තැන උන්වහන්සේලාට උයල පියල දන් දෙන්න. මොද ඒගොලන්ට අවස්ථාවක් නැහැ. එනිසා අවස්ථාව එනකම් මේගොල්ලෝ කරත්ත අරගෙන දානය අරගෙන පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහිල්ල එක්තරා අවස්ථාවක උදේවරුවේ බුදුරජාණන් වහන්සේට එක බමුණෙක් හකුරු පූජා කරනවා. ස්වාමින් වහන්සේලාටත් බුදුරජන් වහන්සේලාට. දැන් සම්පූර්ණයම හිටිය ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කළා දැන් ඉවරයි. ඊට පස්සේ හකුරුතාව ගොඩක් ඉතුරුයි. මේ බමුණා බුදුරජන් වහන්සේට කියෙන භාග්‍යවතුන් වහන්ස මන් සියලූම ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කලා ඒත් හකුරු ඉවරයි ම මොකක්ද කරන්න කියලා. ඒ වෙලා බුදුරජන් වහන්සේ කියනවා බමුණ දෙවැනි වතාවටත් පිළිගන්නන්න. කැමති කෙනෙක් ගනීවි. බමුණ දෙවැනි වතාවටත් පිළිගන්නවා. දෙවැනි වතාව පිළිගැන්නවා දෙවැනි වතාවේ හකුරු ඉතුරුයි. තුන්වැනි දෙවැනි වතාවේ බුදුරජන් වහන්සේ යනවා භාග්‍යවතුන් වහන්සේ මන් දෙවැනි වතාවටත් ඔක්කෝම ස්වාමීන් වහන්සේලාට හකුරු පිළිගැන්නවා ඒත් හකුරු ඉක්කුරුයි මොකද කරන්න කියලා. ඒ වෙලා බුදුරජන් වහන්සේ කියනවා හකුරු දොළහැන් පස්සේ තියාගෙන ගිලම් පසක් හැටියට වලඳන්න කැපයි. එනිසා හවස වලඳන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් හකුරු පිළිගන්නන්න කියලා. බමුණ තුන්වැනි වටේටත් දැන් හකුරු අවශ්‍ය ස්වාමීන් වහන්සේලාට පිළිගැන්නවා. තුන්වෙනි අවස්ථාවත් පිළිගැන්නුවත් ඒත් හකුරු ඉවරයි. ඒවෙලායි බමුණා කියනවා භාග්‍යවතුන් වහන්ස. මම අවස්ථා තුනේදීම පිළිගැන්නවා තවත් හකුරු ඉකුරුයි මංමොකද කරන්න කියලා. අන්නේ වෙලායි බුදුරජන් වහන්සේ කියනවා එහෙමනම් මේ හකුරු අර යාචක පිංහතුල්ලාට එනම් බලන්න බුදුරජන් වහන්සේ තුන්වරක් බෙදනකං යාචක පිංහතුල්ලාට දෙන්න කියලා කිවේ ඇයි මොකද පළවෙනි වතාවේ බෙදුවට පස්සේ ඉතුරුදේ යාචක පින්දුරලාට දුන්න කිව්වනං අර අවස්ථා දෙකේ ලැබෙන්න්න වූ කුසලේ බමුණට අහිමේනවා. තේරනාද. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න සමාජයේ ජීවත් වෙන ළමා නිවාසවේවා මහළු නිවාසවේවා රෝගීන් වේවා යාචක පින්වතුන් වේවා ඒ අයට දන් දෙන්න ඒක සම්මාධිට්්‍යය ලක්ෂණයක් තේරනාද සද්ධාව සකස් කරගත්ත කෙනෙක් කවදක්වත් සංඝයාට විතරත් දන්දීන නවතින්නේ නෑ එනිසා ඒ පිංහ තුල්ලාටත් දන් දෙන්න ඒ පිංහතුල්ලාට දන් දෙද්දී ඔබ දකින්න ඕන යාචක මහත්තෙක් පාරයයින ඉන්නවනං මේ යාචක මාත්‍යයා සංසාරයේ මට දසදහස්වාරයක් අම්මා වෙලා තියෙනවා කියෙන කාරණය දකින්න ඕන්. මේ යාචක මහත්තයා මට සංසාරයේ දසදහස්වාරයක් තාත්තා වෙලා තියෙනවා කියෙන කාරණය අපි දකින්න ඕන්. මේ යාචක මහත්තයා සංසාරයේ දසදහස්වාරයක් මට දරුවෙක් මොනුගුරෙක් පෙම්වතෙක් පෙම්වතියෙක් වෙලා තියෙන කාරණය අපි දකින්න ඕන. කන්න නැති තිරිසන් බල්ලෙක් ඔබ දැක්කොත් පාරක ඉන්නවා ඒ බල්ලා තුළින් ඔබ දකින්න ඕනේ මේ බල්ලා සංසාරයේ මට දසදහස්වාරයක් මගේ අම්මා වෙලාතිනවා කියන කාරණය. මේ බල්ලා සංසාරයේ මට දසදහස්වාරයක් මගේ තාත්තා පෙම්වතා පෙම්වතියක් වෙලා තියෙන කාරණය අපි එතන ඉඳලා කොතනකුවත් සාංගික දාන වර්ණනා කලා කියලා අරදාන කවදක්වත් නවත්තන්න යන්න එහෙම කොළොත් ඔබ සම්මාධිත්‍යය දුරුවල කෙනෙ කරද බවට පෙන්. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ලෝකයේ තියන ශේෂ්ඨම ආනිසංස දානය සංඝ්‍යාරමුණු කරගෙන දෙන්න අවදානය කියලා දකින්න. එනිසා ගිහි පිංවතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කොයි කෙනාට දන්දුන්නත් උපාදානය බලවත් කරගන්න ඕනේ සංගික දානය කෙරේ. තේෙනද මොක දෙහෙම නැත්තං ඔබ අනුකම්පාව මත මැරෙන වෙලාවේ සාංගික දාන යටපත් වෙලා අර වගේ දුර්ුවල දානයක් මතක් වුණොත් ඔබ දුප්පත් තැනක තමයි උපත්තිය සකස් කරගන්න. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඒ ආකාරයෙන් කටයුතු කරද්දි දැන් ඔබට පේනවා සංස්කාර පච්චයා විඤ්ඥානන් කියන ධර්මතාවේ. එන් කියන්නේ ඔබේ දැනීම් සකස් වෙන්නේ නිරේතුරුවම සංස්කාරයන්ට අදාලෝ තමයි. සෙන්වාද. එතවට සංස්කාරයන් වලින් අතීත සංස්කාරයන් වල අකුසලේ බලවත් නම්මකොද වෙන්නේ. ඔබට හැම වෙලාම සිල්පද බිදන හිතක් තමයි සකස්වෙන්. ඔබ කියනවනම් ඔබට නිරේතුරුව සිල්පද බිඳෙනවා කියලා ඒ සිල්පද බිඳීමට අදාළ විඤ්ඥානයන් දැනීම් සකස් වෙන්නේ ඇයි අතීතයේ අකුසල් සංස්කාරයන් වල පලයක් කියන කාරණය ඔබ දකින්න ඕන. තේරනාද. එනිසා නිරේතුරුව දකින්න පන්තිකාම්බරයකට යන්න පන්තිකාම්බරේ ළමයි පනස් දෙනෙක්කින්න. ඒ පන්තිකාම්බරේ ළමයි පනස් දෙනාගෙන් තීච ඇවුවොත් ඔබ කවද වෙන්න කැමති කියලා එක්කෙනෙක් නොමන් දොස්තර මහත්තෙක් වෙනවා කියලා. තව කෙනෙක් නොමං ඉංජිනේරු මහත්තෙක් වෙනවා කියලා. තව කෙනෙක් නොමං ගුවන් නැවියෙක් වෙනවා කියලා තව කෙනෙක් කියනවා මං ගොවියෙක් වෙනවා තව කෙනෙක් කියනවා මං හමුදා නිලධාරී එතොට බලන්න ළමයි පනස් දෙනා තුළ දැනීම් පනස් දෙකක් තිබ්බා ඒ මොකක්දේ සංස්කාරපච්චයා විඤ්ඥාන. අතීත සංස්කාරයන්ට අදාළවයි ඒගොල්ලන්ගේ කැමැත්ත සකස්වෙන්. ඒ අතීත සංස්කාරයට අදාළවයියා ශේත්‍රය තෝරගන්න තේරනාද ඒ අතීත සංස්කාරයට අදාළව ශේෂත්‍රය තෝර දෙන්න කවුද එතන විඤ්ඥානය තමයි අපේ දැනීම කැමැත්ත කියන්නේ විඤ්ඥානය සකස්වෙන සංස්කාරපච්චය විඤ්ඥාන. තේෙනද එනිසා නිරේතුරුවම දකින්න විඤ්ඥානය කියන්නේ බුදුරජන් වහන්සේ දේශනා කරනවා සංස්කාර නිසා පලස් සකස් වෙන්න වූ පලයයි විඤ්ඥානය තේෙනද ඒ වගේ බුදුරජන් වහන්සේ කියනවා විඤ්ඥානය කියන මැජික්කරුවක් කියලා එනිසා මේ සමාජය තුළ සිද්ධ වෙන මේ මනුස්ස ක්‍රියාකාරකම් සත්ව ක්‍රියාකකම් සෑම දෙයක්ම තීරණය තීන්දු වෙන්නේ විඤ්ඥානය ක්‍රියාත්මක භාවේ. විඤ්ඥානය විසින් එක්තරා අවස්ථාවක කෙනෙක් ජයග්‍රහණය කරා ඔසවල තියෙනවා ඒ කුසල් සංස්කාරයක් ක්‍රියාත්මක වීම නිසා. ඒ විඤ්ඥානය විසින්ම ආයිමත්තයා පරාජිතය බවට පත් කරනවා ඒ අකුසල් සංස්කාරික ක්‍රියාත්මක භාවයක් නිසා. ඒ වගේ නිරේතුරුවම මේ මනුස්ස ලෝකය තුළ සත්ව සමාජය තුළ සකස් වෙන්න වූ දැනීම් කැමැත්ත සකස් වෙන්නේ කුමක් නිසාද විඤ්ඥානය සංස්කාර පච්චයා විඤ්ඥාන. තේෙන්නාද සංස්කාරයට අදාළව ක්‍රියාත්ම කොනදේ විඤ්ඥානය හැටියට දකින්න ඕනේ.